හොඳයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ නිස්සරණේ පැත්තේ බලන 52 වෙනි භාවනා වැඩමුළුව යෙදී ගත කරන අවස්ථාවක් අපි දැනට සම්මත කරගෙන තියෙන කාලසටහන ඇටියට අපිට මේ කාලෙ වෙන් කරලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට ඉතින් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් වැඩසටහන පටන් අර ගන්න අතරේ ආරාධනා කරනවා වෙන කාට හරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඒ සඳහා මේ වාර්තාගත කිරීමේ පහසු පිණිස මයික් එක පාවිච්චි කරන්න කියලා විශේෂ ඉල්ලීමක් තියෙනවා. ඒ මතක් කිරීමත් එක්ක දැන් ලිඛිත ප්‍රශ්න දිගේ ඉදිරියට යන අදහසෙන් මම ඉල්ලීමක් කරන චන්දනගෙන් මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. ඔක්කොටම ඇහෙනවද පිටිපස්සින් නැද්ද? එනවාද ඔක්කොටම? අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ අන්දමට කමට කමඨහනක් වන මොහොත සමාවෙන්න කමඨහනක් වන මේ මොහොත සහ ආනාපාන සතිය නැවත පහදා දෙන්න. ඔබ වහන්සේට නිවනම වේවා. ආ මේක මම හිතන්නේ නවකයේගේ ඉල්ලීමක් ඒක නිසා මේ මූලික උපදේශ පන්තිය අවබෝධ කර ගැනීමේදී ප්‍රශ්නයක් වගේ තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් ඒකම තමයි මට කියන්න තියෙන්නේ නැවතත් තේරෙන්නේ නැත්නම් මේ මූලික උපදේශ පන්තිය නැමත හොක්කන් දීමක් කරන්න ඒකේ යම් කිසි කොටසක් මෙන්න මේව මම කරා මට මෙන්න මේම තේරුනේ මන්න මේම යෙදුනේ මට මේම වැටුනේ කිව්වොත් මට පුළුවන් මේ ප්‍රායෝගික කොටස් වලට උත්තර දෙන්න. එහෙම නැත්නම් මම පොදු ඉල්ලීමක් කරනවා කාට හරි අවශ්‍ය නම් මේ මූලික උපදේශ පන්ති එකට නැවක අහුම්කන් දීමක් කරන්න. තේරු ඒකේ තේරෙච්ච නැති කොටස මෙන්න මේකයි කියන එක මොකද මේ මූලික එකමයි ප්‍රශ්න කරන්නේ. කොහොමද භාවනාවට බහගන්නේ කියලා. ඒක නිසා මම මම මේ අවස්ථාවේදී පොදුවේ මතක් කරනවා ඒ ප්‍රශ්න කරුට ඒ උපදේශ පන්තිය නැවත ඉල්ලීමක් කරන්න චන්දනේට දාලා දෙයි. ඊට අමතරව වෙන මොකක්ද කියන්නේ? එහෙම නැත්නම් එහෙම තියෙනවා නම් කරුණාකර සභාවට ඉදිරිපත් කරන්න. කොයි අටියද තේරෙන්නේ නැත්තේ කොහෙම ඒ තේරෙන්නේ නැති කොටසෙත් තමයි භාවනා කරලා අත්දැකීමක් තියනවාද නැත්නම් තාම මේ තේරුම් අධිකම නිසා තාම භාවනා කරන්න පටන් ගත්තෙම නැද්ද කියලා දැනගන්න කැමතියි. ඒකට සභාවට කවුරුත් මේ ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. පරයන්ක භාවනාවේදී කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන පස්සනා වර්ග හතර වැඩි හේතු ආකාරයේ උදාහරණයක් මගින් විස්තර කරන දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඒකෙදි ඇත්තටම අර මූලික උපදේශ පන්තියේ කායानुපස්සනා කොටස තමයි විස්තර කරන්නේ පළවෙනි ප්‍රශ්නකට අදාළවයි මම මේක කියන්නේ. ඉතින් ඒ නිසා ඒක කරලා කායानुපස්සනා වශයෙන් තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ආනාපානෙ මත හිත යොදලා ඒ අනුව අත්දැකීම් එන විදියටයි වේදනාවට පසන චිත්තාන පසන ධම්මාන පසන දිගෑරෙන්නේ ඒ අනුව තමයි උපදෙස් දෙන්න ඕනේ එහෙම නැත්නම් කලින් ඔක්කොටම දෙන්න පොදු උපදේශ පන්තියක් ඇත්තේ නැහැ ඒ නිසා යම් කිසි කෙනෙකුට වැඩිපුර විස්තර දැනගන්න ඕනේ නම් දැනට තමන් භාවනා කරලා ලැබිච්ච අත්දැකීම් ටික ගුණාගුණ කියන වගේ ඉදිරිපත් කළොත් පළවෙනි බේත් කසාය බීලා ගුණාගුණ කිව්වට පස්සේ දෙවෙනි කසාය තුන්රුව ලියනවා වගේ කියලා දෙන්න පුළුවන් නැත්නම් දිගට කියලා දුන්නොත් මේ වගේ දවස් දෙකක වැඩපිළිවෙලකදී ඒක බරපතල වැඩි වෙනවා. අපි ක්‍රමයෙන් ඉදිරියට යන්න ඕනේ ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙකටම පොදුව කියන්නේ ඒ ඉල්ලුම් කරන අය මේ පළවෙනි උපදේශ පන්ති ක්‍රියාත්මක කළාද එනතන කායන පස්සනාව කරලා බැලුවද ඉන්න තැන මම දැන් මෙතන කියලා හෝ ආනාපාන වශයෙන් කිව්වොත් තමයි ලැබිච්ච අත්දැකීම මොකද්ද කිව්වොත් මට ඊට ටික හදලා දෙන්න පුළුවන්. එහෙම නැතුව තමන්ගේ පැත්තෙන් අත්දැකීම නොකිය අමාරුයි මට රෝග විනිශ්චය කරගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ අංක 1 සක්මන් භාවනාව යනු කුමක්ද? අංක 2 සක්මන් භාවනාවේදී සිත සමාධියටපත් වෙනවාද? ඒකෙත් අර උපදේශපන්ති අහන්න කියන එක තමයි කියන්නේ. මොකක් හරි තියෙනවා මට පේන්නේ පළවෙනි උපදේශපන්ති ඇහිල්ලේදී සක්මන් භාවනා කියන්නේ මොකද්ද කියලා ඒක විනාඩි 15ක් විතර වෙලා ගන්න. ඉතින් ඒක ඔක ඇහිලා නැහැ කොහෙට බුදියාගෙන ඉඳලා තියෙනවා එහෙම නැත්නම් මේ වගේ ජෙනරේටරේ දාලා තිබිලා තියෙනවා මොකක් හරි වෙලා තියෙනවා මූලික උපදේශ වලට ඒ නිසා මේ ප්‍රශ්න තුන් දෙනාට මම කියනවා මූලික උපදේශ පන්තිට හුඟම් දෙන්නේ කියලා තුන් දෙනාම නවකිය බව මට තේරෙනවා අනුගා කනුකම්පා කටයුතු ඇත්තෝ. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ දවස් දෙකකින් වැඩ ගන්න භාවනා අවතරණය නැත්නම් භාවනාවට පෙළඹෙන එක පටන් ගන්න ටික ඉතාමත්ම වැදගත්. මේ ප්‍රශ්න තුනම ඉතාමත්ම වැදගත්. නමුත් මේ ඊ හවස ඒ ප්‍රචාරය කරන ලද මේ බණපටියට අහුම්කම් දුන්නේ නැතුව වගේ කතා කරන්නේ. ඉතින් ඒකට මට අමාරුයි මේ කොහේ ඉඳලාද ඉන්නේ කියලා මේ සම්බන්ධීකරණය හොයාගන්න. තුන් දෙනාගෙම මම ඉල්ලා හිටිනවා. මූලික උපදේශ පන්තිරේ අංකන් දුන්නද? දීලා ඩිංගිත් කරි කරුවද? කිරුවපස මොනවද වැටහුනේ? මොනවද ඇතිවෙච්ච දුෂ්කරතා කියන පැති නැතුව මට මේ ෆීල් කරන්න අමාරුයි. මට හැඟීමක් ගන්න අමාරුයි. ඒ නිසා තුන්වෙනි වතාවටත් මම බැගෑවෙනවා. කරුණාකරලා තම තමන්ගේ අත්දැකීම් පොඩ්ඩක් සභාගත කරන්න නැත්නම් මට බෑ ඉදිරියට යන්න කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අප සක්මන් භාවනාව කරන විට අපහට සතර සටිපට්ඨාන වැඩෙනවාද? ඒ පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය සක්මන් භාවනා කරනකොට ඉස්සල්ලාම කායानुපස්සනාව ඔළුවේ පය ගැටෙනකොට ලැබෙන අත්දැකීම හරහා තමයි ඉතුරු ටික අපිට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සක්මන් කරනකොට පොළවේ ඇවිදින බව වැටහෙනවා නම් හොඳ ආරම්භයක් ඒ අනුව ඊතුරු භාවනාවල් වේදනාවල් වශයෙන් ඒ දැනෙන දේ විඳීම් වශයෙන් එතකොට හිතට දැනෙන හරියනවද වරදිනවද මේ මනාපයක් පහළ වෙනවද අමනාපයක් පහළ වෙනවද ආදී වශයෙන් ඒ කියනවා එකයි අපිට සාතික් කරන්න තියෙන්නේ පටන් ගන්නකොට තියෙන කායानुපස්සනාව නිසිනින්ද වැඩෙනවනම් ඊතුරු අනුපස්සනා භාවනා මතින්ම වැඩෙනවා ඒ නිසා අපිට ආරම්භ කරලා දෙන්න තියෙන්නේ කොට පාදලා දෙන්න තියෙන්නේ කායනුපස්සනාටමයි පළවෙනි ප්‍රශ්න තුනටමත් එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඉඳගෙන මොකද්ද කරන්න ඕනේ? සක්මන් කරනකොට මොකද්ද කරන්න ඕනේ කියන එක වැටහිලා තියෙනවනම් ඒ අනුව කරලා තියෙනවනම් එන අත්දැකීම අනුව තමයි එක එකනාට ඉදිරි විකාශය ඉදිරි පැවැත්ම ඉදිරියට යන හැටි තීරුම් කරලා දෙන්න පුළුවන් වෙන නිසා කායන වසනාව පටන් ගත්තොත් සක්මණේ හෝ පරියන්ඛේදී ඉතුරු වේවා ඒ පළවෙනි කායනුපස්සනාවේ දියුණුව අනුව ඒ යෝගාවචර ගුපනිශ්‍රේ සම්පත්‍ය අනුව දියුණුවට යන කොටිම කියනවා සක්මන් භාවනාව අරයත්වයේ දක්වාම ඒකාන්තයෙන්ම ප්‍රයෝජනවත් වෙන භාවනාවක් කියලා කියනවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන ආධුනිකයන් වන අපට නැවත පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවන් නිවන් සුව වේවා. පළවෙනි උපදේශ පන්ති අහන්න කියන එක මම පස්වෙනි වතාවටත් කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලට සිත පිටුවාගෙන සතිය ඉදිරියෙන් තබාගෙන සිටීමේදී සිත විසිර යාමෙන් වැළකී බොහෝ දුරට හුස්ම රැල්ලට සිහිය යෙදී සිටින බවක් දැනේ. එවිට සිතත් ගතත් පැහැල්ලු බවක් ඇතිවන බව හැඟේ. එසේ සිහිය පිටුවාගෙන සිටීම සම්බන්ධව තවදුරටත් අප විසින් කළ යුතු දේ පිළිබඳව පහදා දෙන මෙන් ඊට ගෞරවයෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්න මට තේරෙනවා. මට හිතෙනවා මේ ඒකට ප්‍රයෝජනවත් උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ මොකද Taman කරලා ඒක අත්දැකීම තියෙනවා. අත්දැකීම හොඳම වෙන්න ඕන කියලා නෙවෙයි මං කියන්නේ අත්දැකීමක් එක කතා කරොත් මට ලීසි අල්ලන්න. දැන් මේක එහිමේ දුවදෝ තිබුණ හිත දැන් ඉස්ලාම් බදාවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර පුරුද්ද නිසා වෙන්න පුළුවන්. දැන් ඒක අරමුණකට මුණට මුණ දාලා හිටලා තියෙනවා. නැත්නම් ආනාපානෙ හිටලා තියෙනවා. ඒකේ සුබ ලකුණක් විදිහට තමයි tempat ගතිය තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ඇති කරගත්ත එක අරමුණකට මුණ දාලා ඉන්න ගතිය විෂයාභිමුඛ භාව කියලා කියනවා මේක පාලියෙන්. ඒ වගේම මේ ඇති වෙච්ච විවේකය වැඩි කිරීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. දැන් අපිට ඉන්න පුළුවන් නම් විනාඩියක් ඒක දෙක කරන්න බලන්න. දෙකක් ඉන්න පුළුවන් නම් තුන කරන්න බලන්න, හතර කරන්න බලන්න. ඒ සඳහා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න වැරදුණයි කියලා මන්දෝත්සාහී වෙන්න එපා. නැවත නැවත කරනකොට ඒ දැනට අඳුන්ලා දීපේක ආශ්‍රය වැඩි කරන එකයි කරන්න තියෙන්නේ. මේකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. ඉස්ලාම දැකලා හඳුනා ගන්න වෙලා ඊට පස්සේ කියනවා භාවනා ප්‍රත්‍ය කියලා. ඒක නැවත නැවත කරන්ඩ ඒ தත්වයේම පොඩ්ඩක් වැඩි වීම පිණිස ඒ ඒ தත්වයේම තව පැවැත්වීම සඳහා කළ යුත්තේ කරන්න කියන එක තමයි ඊගා උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී ධ්‍යාන වැඩෙන්නේ කෙසේද? ධ්‍යාන අප විසින් අරමුණු කළ යුතුමද? කාරුණිකව වටහා දෙන්න. ඇවුන්නේ ප්‍රශ්න නැවතත් මං ඉල්ලා හිටනවා කියන්නේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී ධ්‍යාන වැඩෙන්නේ කෙසේද? ධ්‍යාන අප විසින් අරමුණු කළ යුතුමද? කාරුණිකව වටහා දෙන්න. ධ්‍යාන වැඩෙන්නත් පුළුවන්. නමුත් මේ උපදේශ දෙන්නේ අපි ප්‍රධාන වශයෙන් සතිය වර්ධනය කිරීමටයි සතිපට්ඨානයටයි මේ සතිපට්ඨානේ පාරේ යනකොට සමහරෙකුට සමත භාවනා ක්‍රමෙන් ධ්‍යාන පැත්තට යනවා සමහරෙකුට විපස්සනාට යනවා ඒ නිසා මේක ධ්‍යාන වැඩිම සඳහා හෝ ධ්‍යාන වැඩනොත් හොඳ නැහැ කියලා හෝ හොඳයි කියලා ප්‍රශ්නයක් නැහැ වැඩ මෙහෙ වැඩ මුලුවම මෙහෙවන්නේ සතිය වඩන්න ඒක නිසා ආනාපාන සතිය වැඩෙනවනම් ධ්‍යාන භාවනාවට අවශ්‍ය කරන සමාධියට ආසන්නම කාරණාව තමයි සතිය ඒ සතිය හදාගත්තට පස්සේ ඒක අතුයිති විහිදි වැඩෙනවා තම තමන්ගේ උපනිශ්‍රේ සම්පත්‍ය හැටියට කර්ම ශක්තිය වල හැටියට ඉතින් ඒක තිබිය යුතුයමයි කියලා කියන්නත් බෑ එහෙම නැත්නම් තියෙනක වැරදි කියන්නත් බෑ ඊටත් වැඩිය මූලික ප්‍රාග් අවදී වෙන ඊටත් වැඩිය ප්‍රාථමික එකක් තමයි සතිය. එනිසා සතියටයි මේ උපදේශමාලා පටන් ගන්නෙම මේක සතිපට්ඨාන භාවනා වැඩපිළිවෙලක්. අපි මේ කරන්න හදන්නේ සියලු දෙනාටම තේරෙන පරිදි සතිය වැඩිමටයි සමාධිය හෝ ධ්‍යාන කියනවා අතිරේක ලාභ විදිහට සලකනවා මිසක් අපි ඒකට නෙවෙයි වැඩසටහන මේවලා තියෙන්නේ. ඒක නිසා ඒක නැති උනායි කියලා ප්‍රශ්නකුත් නැහැ, තිබුණායි කියලා වැඩි වෙන්නෙත් නැහැ. ප්‍රශ්නේ කැමැති නම් සතිය මුල් කරගෙන නැවත නගන්න මම හිතනවා ඒක හොඳ ධර්ම මාතෘකාවක් වෙයි. ධර්ම සාකච්ඡාට ප්‍රස්තුතියක් වෙයි. මෙතන සමාධිය මුල් කරගෙනයි කතා කරලා තියෙන්නේ. මම ඒකෙච්චර විශේෂණය කරන්න යන්නේ අතිරේක ලාභයක් විදිහට තමයි සලකන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ සුවකල නොහැකි රෝග පෙර ආත්ම භවවලදී කරන ලද අකුසල් කර්ම නිසා ඇතිවන බව පවසනවා. මෙවැනි රෝගී තත්ත්වයන් භාවනා දියුණු කිරීම නිසා අහෝසි කර ගැනීමට හැකි වේද? එසේ කර ගැනීමට කල යුත්තේ කුමක්ද? කුමන භාවනාවද වැඩි යොමු වන්නේ? ත්වන් තරණය ඉතින් මට කවුරු හරි කියනවනම් එහෙම ලෙඩ සනීප කරලා මොකද්ද කරන්න හදන්නේ කියලා මම සනීප කරලා දෙන්නම්. ඒක කරලා ගිහලා ආයේ කාමේ බුද්ධි විඳින්න හදනවා නම් සල්ලි හම්බ කරන්න හදනවා නම් ලාභ සත්කාරට යනවනම් මගේ බිස්නස් එකක් නැහැ. මට කාගවත් ලෙඩ රෝග සෝ කරන්න දෙයක් නැහැ. ඔක්කොමලා ලෙඩු. එක එක්කත් සුව කරන්න පුළුවන් එකක් නැහැ. බුදුහාමර කියලා තියෙනවා එක එක් හරි චිත්තක්ෂණයට හරි හිතනවනම් සනීපයි කියලා එක මොඩෙක් කියන නැතුව වෙන කියන්න දෙයක් නැහැ. ඔක්කොටම තියෙන්නේ රුව කරගන්න බැරි ලෙඩේ ප්‍රධානම ලෙඩේ මොඩකම්. බේතුත් නැහැ. මොඩකමට බේත් කොයක්වත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇලියට සනීප කළා මොකද කරන්නේ කියන්නේ. ආයෙත් කියලා කාමෙට නම් වැටෙන්නේ. ආයෙත් කියලා ලාභ සත්කාර හැම කරන්න යන්නේ. ඒක නිකන් හොදෝද මැඩි දෙන එක. ඒ නිසා මේ සනීපෙලා තියෙන හැටි හොඳටම ඇති. බුදුහාමතරණත් බුදුනට පස්සෙත් ලෙඩ 12ක් ආවා. ඉතින් අපි ගැන කුමන කතාවද? ඒ නිසා ඔබ සනීප කරගෙන ඉවර කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරනකොට සලකා බැලිය යුතු අඩුම ලන්සුව මේ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ නිින්ද යනවනම් කැම දිරවනවනම් භාවනා කරපන්. එච්චරයි. නිින්දයක් නැති ලෙඩක් තියෙනවා නම් ඒක සුව කරන්න බෑ. කහපු එක දිරවන්නේ නැත්නම් සුව කරන්න බෑ. ඒ දෙක තියෙනවා නම් භාවනා කරන්න සුදුසු. එනිසා කාට හරි ඒ දෙක නැත්නම් ඉතින් අපි මොකක් හරි බිලලා තොවිලක් හරි නටමු. ඒ දෙක තියෙනවා නම් කාටවත් චලිචුරු ගන්න දෙයක් නැහැ. ඉන් එහාට ඕන කෙනෙකුට ඕන ඉල්ලක් එන්න පුළුවන්. ලෙඩ රෝග තියෙනවා කියන භාවනා නොකර හිටියට මැරෙනවා මැරෙනවාමයි. වයසට යනවා යනවාමයි. ওই ලෙඩේ හරි මොන ලෙඩේ හරි පැන. ඉතින් ඒ නිසා ඌව ඉස්සර තියන කල්පනා කරනවා කියලා කියන්නේ නැති බැරිකම් කියාපෑ. ඒෂ ඇඟේ කෑල්ලක් ගිහිලා තියෙදි හරි කමන්නේ ඉතුරු කෑල්ලෙන් හරි භාවනා කරන්න තියෙන නිසා ඇමරිකාවේ දැන්න තියෙනවා විශාල ගාණක් ගෙවලා ඔය ලෙඩසුව කිරීමේ භාවනාව. ලෙඩසුව කරලා ආයේ කාමෙට තමයි යන්නේ. ඉතින් මොකද්ද මේකෙන් මේ බුදුහාමුදුරුත් පාවිච්චි කරන්න හදනවා මේ ලෙඩ සනීප කරන මේ කාම භෝගින්ගේ කාම රෝග නැති කරන බුදුරජාණන් වහන්සේ සතහට වන බව දුකට වේදා භව රෝගේටයි භව රෝගෙට ඔසුවක් සොයන අනියා කියලා ජාති ජරා ව්‍යාධි මරණ කියන හතරට බුදුහාමුදුරු බෙහෙත් දෙන්නේ දැන් අපි මේ හොයන්නේ කැස්සට කිඹිස්සට බේත් හොයන. ඒකට වාහන මධ්‍යස්ථාන වලට ආවට පස්සේ කෙවිතකින් ගහලා එලවන්න ඕනේ. මොකද බෝධි පූජා දීලා ළමයි බලාපොරොත්තු වෙනවා. බෝධි පූජා දීලා ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. බෝධි පූජා දීලා රට යන්න බලාපොරොත්තු වෙනවා. බුද්ධ ධර්මනේ ඕන දේ විකුණන්න කන්න ලෑස්ති. කරුණාකල මතක තියාගන්න වාහන මධ්‍යස්ථාන ඒ தත්තට ඇද ගන්නත් එපා. ඇදලා දාන්න යන්නත් එපා. ඒක අකුසල කර්මයක්. දෙන්නෙත් නැහැ. මොනම හේතුවක් නිසාවත් මේ ලෙඩ රෝග සුව කරන තැනක් නෙමෙයි. නිසා අපි උත්සාහ කරන්නේ මේ චින தත්ත්වය හොඳටම ඇති භාවනා කරන්න. કોઈ භාවනාවක් හොඳයි, අරක හොඳයි මේක හොඳයි කියලා එකක් ඇත්තේ නැහැ. ඒක නිසා ඔය ලෙඩ තියෙන එකම භාවනා කරන්න හේතුවක් කරගන්න මිසක් හේතුවක් කරගන්න එපා. එන්නත් එපා මෙහෙට පිරිත් තුල් ගැට ගහන්නයි, බෝධි පූජා තියන්නයි, බබ්බු නැති කට්ටියට බබ්බු හම්බ වෙන්නයි මෙහෙට එන්න එපා. මේ මෙව ඇත්ත නෑ මේව භාවනා මධ්‍යස්ථාන නිසා මේ බුද්ධ ධර්ම බිස්නස් එකක් කරගන්න බෑ ඇමරිකන් බුද්දිසම් බිස්නස් බුද්දිසම් කියලා කියන්නේ. ලෙඩ රෝගසෝ කිරීම ඉස්සර කරගෙන තියෙනවා වෙදකම ඉස්සර කරගෙන තියෙනවා හේදකම පැත්තකට දාන. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේත් වෙළඳ භාණ්ඩයක් වෙනවා. ධර්මයක් බේතක් කරගන්න හදනවා. බේතක් නොවෙනවා නොවේ. අනිවාර්යයෙන්ම ලෙඩ සනීප වෙනවා. නමුත් මේ පරමාර්ථ වෙන්න ඕන ලෙඩ ඇතුව හෝ නැතුව නිවන් දකින්න එක එහෙම නැත්නම් ලෙඩ නැතුව ජීවත් වෙනවා කියන එක නෙමෙයි. ඒක කරන්න බෑ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සංසාරය කියන්නේම රෝගයක්. සංසාරය කියන්නේම ගණ්ඩයක්. සංසාරය කියන්නේ උලක්. සංසාරය කියන්නේ මාරපාශයක්. මේකේ ලෙඩ නැතුව ජීවත් වෙනවා කියන එකක් නෑ. මේක කියන්නේ කැදැල්ලක් කෑලි කෑලි එකතු කරලා කුරුල්ලෙක් දරන්න කෝටු එකතු කරලා කැදැල්ලක් බඳිනවනේ. ඒ වගේ මේ සංජීව ශරීරය කියලා කියන්නේ ලෙඩ රඳන කැදැල්ලක්. ලෙඩ රඳා හිටින්න බෑනේ කුරුල්ලෙකුට කැදැල්ල හදාන්න නැතුව බුදියන්න බෑනේ. ඒ වගේ ලෙඩ ඇවිල්ලා තැම්පත් වෙන රෝග නිගණ්ඩුවක්, රෝග කැදැල්ලක්, රෝග රඳා පවතින තැනක්. දුවට ශරීර නඩත්තු කරනවා කියලා කියන්නේ ලෙඩ ගොඩක් නඩත්තු කරනවා කියන එක. ඒ නිසා ඒ ශෝකිරීමේ පැත්ත මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලෝක හැම තැනම භාවනා කරලා ලෙඩ සෝවිච්ච පිළිබඳ පොතක් කියලා තියෙනවා. ධම්ම තෙරපි කියලා. ඒක නිසා ගොඩක් ප්‍රසිද්ධ වුණා ඒක. නමුත් භාවනා කරන්න ලෙඩසුව කරන්න දෙන්නේ. භාවනා කරනකොට අතුරුපලයක් වශයෙන් ලෙඩසුව වීම සිද්ධ වෙනවා. ඒක විතරයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ පුතා නාවියන සේනාසනයේ භාවනාව පුරුදු කෙනෙක්. එයාගේ උපදෙස් මත මම මාතලේ අලු විහාරයේ චෛත්‍ය ළඟ භාවනා කළා. ආනාපාන සති භාවනාවයි කළේ. එසේ කරන විට මුළු සිරුර අප්‍රාණ ගතියක් දැනුණා. පසුව මට ඈතින් සිවුරු පාට කුඩා ආලෝකයක් පෙනුණා. ඊට පසු ඒ ආලෝකය ලොකු වේගෙන විශාල හඳක් වගේ මා සමීපයට පැමිණ ඉදිරියට පස්සට යමින් තිබී පසු ඒ ආලෝකය මා මුහුණ සමීපයේ නැවතුණා. එහෙත් එම ආලෝකය තුල කුඩා කළු තිතක් තිබුණා. ඒ තිත මට පියවි ඇසෙනුත් මට පෙනෙනවා. එය කුමක්ද කියා පාදා ගැනීම පිණිසයි ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වක පින්දී ඉල්ලා සිටින්නේ. මේ වගේ ආනාපානය කරගෙන යනකොට ආනාපානයේ ඇතුළත සා ආනාපානයෙන් පරිබාහිරව විවිධාකාර නිමිති තියෙන නිමිති පේන්න පටන් ගන්නවා ආලෝක නිමිති වර්ණ සැහැල්ලු ගති කම්පන චංචල ගති ඉතින් එනේන දේවල් අල්ලන්න ගත්තොත් වෙන්නේ ඒ ඇල්ලීම නිසා ආනාපානෙ හැලෙන එක. නිසා යෝගාවචරය උත්සාහ කරන්න ඕනේ ඒ ආලෝකයක් වෙන්නවත් සැහැල්ලුවක් වෙන්නවත් කම්පනයක් චංචලයක් වෙන්නුනත් ඒක පෙනෙද්දි ආනාපානෙත් එක්ක ඉන්න පුළුවන් කිව්වොත් විතරක් භවනා දියුණු වෙනවා. එහෙම නැත්නම් ආනාපානේ පදනම් කරගෙන ආපු මේ ලකුණු දිගේ වැඩි අවධානය යොමු වෙච්ච ගමන් ආනාපානේ හැලෙනවා. ඒක චපල ගතියක් කියලායි පෙන්වන්නේ. ඒක සිංහලයේ කියන්නේ ඉස්සල්ලා ආපු අඟට කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු කරගත්තයි කියන්නේ. ඊට පස්සේ වෙන්නේ අඟේ ඉඳලා කන කනවා. ඔය දෙකම නිදර්ශ අපේ ආප්තෝපසෙත් දෙකක්. ඒ නිසා අපි මේ ආනාපාන පිහිට කරගන්නේ මේ වාඩි වෙන්නේ සතිය පිහිටවන්නේ අරමුණු කරන්නේ ඒක කරගෙන යනකොට යම් tempatuක් වෙනකොට tempat බවට සාපේක්ෂ වශයෙන් අර ඉස්සලා කියපිකේ කයේ tempatකමක් නැත්නම් පුංචි ආලෝක ගතියක් සහැල්ලු ගතියක් ඒ වගේ ලක්ෂණ වර්ගයක් වෙනවා. මේ පේන හැම එකක් දිගේම යනවයි කියලා කියන්නේ ආනාපානයේට අනදර කරනවා කියන තමයි අපි ලොකු සංජි පාවිච්චි කරන්නේ. කරපු ආදරේ අඩු වෙනවා. ආනපාන නිසා පහළ වෙන අඟට ලොකු කර ගන්නවා. පස්සේ ඉස්සලාපු කන අමතක කරනවා. ඉතින් එතකොට වෙන්නේ අන්තිමට අඟයි කණයි දෙකම නැතුව යනවා. නිසා අං ආවට කමක් නැහැ. අර ඒ ආලෝක පෙනෙද්දී සහැල්ලුව පෙනෙද්දී Tamanට ආනාපානයත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය sannivedanaya දිගට පවත්වන්න පුළුවන්ද කියන එක සුද්ධ කරන්නේ කමඨහන් සුද්ධ කිරීම මාර්ගය. නිසා භාවනා කරනකොට මම මෙහෙමයි කරන භාවනාව මට මෙහෙම කරනකොට මෙහෙම වුණා මෙහෙමුණයි කියනකොට උපදේශයක් වශයෙන් දෙනවා ඒව පේනවා ඒක හොඳයි නමුත් ඒ පෙනෙද්දිත් හැකිතාක් තුරට ආරම්භ කරන ලද ආනාපානයට අනදර කරන්න එපා ඒකත් ඇස්බල්මේ තියාගෙනම යන්න ඒ පේන ආලෝක හෝ සහැල්ලු ගතිය හෝ අන්ධකාර හෝ කරුවලට වෛර කරන්නත් එපා අතහරින්නත් එපා බදා ගන්නත් එපා ඒ අල්ලපනල්ලේ ආනපන දකින්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්න කරුට සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් තමන්ගේ කට උත්තරේ මම හිතන ඒක උඟ දෙනකොට ප්‍රයෝජනවත් වෙයි කියලා එතකොට මට පුළුවන් තවදුරටත් මේ සාකච්ඡාවට ලං කරන්න ලක් කරන්න එහෙම නැතු මේ බැස් ආනපාන දිගේ බැස්සට පස්සේ පේන අනික් කරුණු දිගේ ඇදගෙන ගියොත් ලන්දක ගියා වගේ ප්‍රධාන පාරෙන් හැරිලා අතුරු පාරක් දිගේ ගොඩ දුර දිගේ යවෙනවා යන්න යන්න වෙන්නේ ගමන පමණයි. කලයුත්තේ ඒව පෙනෙද්දි ඒ අස්සෙන් ඒ අතර වාරේ ආනාපානෙ පේන එක. ඒ නිසා එවැනි තත්වයක් නඩත්තු කරගන්න පුළුවන්කම තියනවද නැද්ද කියලා මම ප්‍රශ්න කරොත් උත්තර ලැබෙනවා නම් මම කැමතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ හතර හතරක් විතර ප්‍රශ්න කල්තබලා තියෙනවා. කාට හරි ඒක පිළිබඳව මේ ප්‍රශ්න කරුවන්ට සභාවට කියන්නේවත් තිනුනම් අත උස්සන්නේ ඒකට අපි මයික් එක දෙන්න. එහෙම උස්සන්නේ නැත්නම් අවශ්‍ය නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ආනාපාන සතිය වඩාගෙන යනකොට කහපාට ආලෝකයක් මූණ ඉදිරි පිට ඇති වෙනවා. ඒ මැද කළු පාට තිතක් ඇති වෙනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට එනවා අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන මේ වෙලාවේදී ඇස කන දිව නාසය ශරීරය ඇති වෙන බව කලල රූපය තුල සිදු වෙන බව දැනෙනවා ආයතන ඇතිවීම ආයතන ඇතිවීම නිසා ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාව නිසා දැඩිව අල්ලා ගැනීම ඇති වෙනවා ඒ නිසා භවය ඇති වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා. ඒ නිසා දුක හටගන්නා බව දැනෙනවා. මේ වෙලාවට ඇස් දෙකෙන් කඳුළු ගලනවා. එසේ කඳුළු වෙන්නේ ඇයි? මේ භාවනා වැඩෙනවා නිවැරදිද? තවදුරටත් කුමක් කළ යුතුද? වැඩි වෙලාවක් මෙසේ සිටින විට මේ ආකාරයට නැවත නැවත දිගටම පෙනෙනවා. තවදුරටත් කළ කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිවන් අවබෝධය වේවා. පෙරුවන් සරණයි. ඉස්සලා කියපේකට මම කියන්න තියෙන්නේ මේ ආනාපාන කරගෙන යනකොට මේ මතුවෙන චින්තා මේ මතුවෙන ආලෝක දිගේ දිගට දිගට යනවායි කියලා කියන්නේ සම්පූර්ණ වල්මත් වීමක්. එතකොට කරන එක නෙවෙයි මටත් කඳුළු වෙනවා. අනේ අම්මේ මෙච්චර භාවනා කරන්නලා පිස්සු කෙලින හැටි. ඕකට භාවනා කරන්න ඕන කොහේ වාඩි වෙලා හරි කල්පනා කරත ගියා විඥාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප ඔය තම්බි කෙනෙකුටත් කරතයි. නමුත් අපි මේ යන්න හදන්නේ ප්‍රත්‍යක්ෂ කරන්නයි ආස්වාද ප්‍රසආස කරන මොකද්ද දැනෙන්නේ ඒ දැනනකොට ආලෝකයක් දැනෙනවා නම් ආලෝකයේ තියෙද්දි ආනපන කොහොමද නැතිකොට කොහොමද ආයේ මිනකොට අවිජ්ජාපච්චය දැනෙනවා අවිජ්ජාපච්චය දැනෙද්දි ආනපන කොහොමද නැතිකොට කොහොමද කියලා ආලෝකයක් අවිජ්ජාපච්චය සංඛාර ගණන් නොගින සිටීමයි භාවනාව කියන්නේ ගණන් ගැනීම කියන්නේ චින්තාමේ එහෙම නැත්නම් අන්වේ ඥාන කියලා ඒකට සිල් ගන්න ඕනේ නැහැ භාවනා මධ්‍යස්ථාන ගන්න ඕන ඉඳ ගන්න ඕනේ නෑ. ඔය ඉඳගෙන අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කිය කිය ඉන්න පුළුවන්. ඒකට කඳුළු නෙවෙයි ගොඩක් දේවල් එයි. අපේ හිතේ ඒ තරම් තත්ත්වගත කරන්න පුළුවන්. ඒ කියන්නේ කන්ඩිෂනින් කියලා. ඉතින් මේකයි බුද්ධහ බුද්ධ ධර්මය පටලවා ගත්තට පස්සේ මට තේරෙන්නේ නැහැ කතෝලික ආගමේ මිස්ලිම් ආගමේ මේකේ වෙනසක්. ඔකේ කරන්නේ තත දෙයයන් ආස ළඟට ගිහිල්ලා ඉතින් යාඥා කරනකොට ඔක්කොම සිද්ධ වෙනවා. මේකත් හිතනවා වගේ යාඥා කිරීමෙන් කරන්න පුළුවන්. ඒ නිසා අවිජ්ජා පත්‍ය සංකාර වෙනුවට ආස්වාස ප්‍රස්වාසයේ දෙක අත්දකින්න පුළුවන් දේ අස්පනා පිට තියෙන දේ. ඒක තියේදී ආලෝකෙ දිග යනවා ආලෝකෙ දිග ගිහලා අවිජ්ජා පත්‍ය දිග යනවා ඊට පස්සේ කොහේ යනවද දන්නේ. ඒ නිසා පොඩ්ඩක් ට්‍රක් එක මාරු වෙච්ච ගමන් දන්නවනම් මගේ ක්ෂණය පන්න ගත්තමං මම දැන් ඉන්නේ චින්තාමේ තැනක. එහෙම නැත්නම් රත්තරන් දීලා රිදී අරගෙන තියෙන්නේ ඒ සමාට කොයි වෙලාවෙද නැවත ආනාපානෙට යන්න පුළුවන් කියන එක නැත්නම් ආනාපානෙ වෙනස ආනාපානෙ විපරිණාමය කොච්චර වෙලාවකට බලන්න පුළුවන්ද කියන එකට මේ භාවනාවෙන් ලැබෙන හේතු කරුණුත් අ හේතුවට පිටවගෙන තියෙනවා. භාවනාදී ලැබෙන හේතු අ හේතුවට දාගෙන තියෙනවා කමඨහන සුද්ධ නොවීම නිසා. ඒක ඇත්තටම මේ භාවනා කරන කෙනාගේ දෝෂයක් නෙවෙයි. ඒ භාවනා උගන්වන කෙනා 150ක් වගේ කියන්න ඕනේ. ඒ භාවනාව අනුව යා මෙහෙව ගත්තේ නැත්තම්. හොඳත් වෙනවා නරකත් වෙනවා කොයි එකාවත් ඒ හොඳ නරක මැද්දේ කඹේ ඇවිදින්න වගේ තනියේ දණ්ඩක යන්න වගේ මේ ආස්වාද ප්‍රසවාස දෙක තව දුරටත් බලාගෙන ඉන්න ඇසුර පවත්තන්න අනදර නොකරනද ගුණයක් කරන් දෙන්න. ගුණුව කවදාකවත් පිට කෙනෙක්ගෙන් ඇහුන් නැත්තම් ඇතුළතින් එන්නෙම නැහැ. ඒ නිසා කාටවත් පශ්චාත්තාප වෙන්න දෙයක් හෝ කාලේ නාශුමයකට අඬන්න දෙයක් නැහැ. කවම කවදාකවත් කළ යුත්ත ස්වභාවයෙන් වැටෙන්නේ. වැටෙන්නෙම ලඳු ගානේ ඇදගෙන යන කෙලෙස් බරිත මාරපාක්ෂික දේවල් තමයි ඒ. ඉතින් ඒකට ඒක මාරපාක්ෂික කියලා දන්නවනම් නැවත කළ යුතු මොකක්ද අර තිබිච්ච ආනාපානේ සරණ යන එකයි. ඒක ආනදර නොකරන එකයි. ඒ නිසා ඉඳ ගන්නකොට මතක තියාගන්න ආනාපානෙත් එක්ක කිවිසුමක් කරගන්න හදවතින් ඔබ යුද බිමේ අපි තනි කළේ නැත කිසි දිනේ හදවතින් ඔබ යුද බිමේ අපි තනි කළේ නැත කිසි දිනේ කියලා ආනාපානෙ තනි කරන්න එපා මේ ෆයිට් එකේ. ඔය ආලෝකයක් දැක්කයි කියලා අවිජ්ජාපච්ච සංකාර දැක්කයි කියලා ආනාපානෙ වේලිලා මැරිලා යනවා. එපා ආනාපානට අනතර කරන්න. අනතර කෙරුව කාදාත් වගතුවක් වෙන්නේ නැහැ. ආනාපානෙ පේනවනම් ඒක මූල කර්මස්ථානේ කර රහත් වෙනකම් මේක දිගියන්නේ. අතරදී හම්බ වෙන හැම දෙයක්ම ඇහැට වැටිච්ච කුණක් වගේ කියලා කල්පනා කරන්න. ඒව හොඳ නරක බලන්න ගියොත් අනිවාර්යයෙන්ම ආනාපානේ වියකිලා මිලාන වෙලා අකාලේ මැරිලා යනවා මන්ද පෝෂණයට ලක් වෙනවා. වෙන කවුරුත් නිසා නෙවෙයි යෝගාවචරයාගේ නොදැනුවත්කම නිසා. ඒක නිසා ආධුනිකයන්ට මේ ටික උඟක් වැදගත් වෙනවා. මොකද නැත්නම් අති අසීමිතව කාලේ නාස්ති කරනවා. මගදී හම්බෙන මේ සීනි බෝල බල බලා වෙන්නනේ පෙන්වන දේවල් පස්සේ යනවා ආනපනේ අමතක කරනවා. නමුත් මම ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා මේවා පෙනේදී ආනාපානේ මොකද්දෝ විපරිණාමයක් සිද්ධ වෙනවා. ආනාපානේ මොකද්දෝ පරිණාමයක් සිද්ධ වෙනවා. ආනාපානේ මොකද්දෝ රූපාන්තරණයක් සිද්ධ වෙනවා. ආනාපානේ මේ පෙරලිය දකින්න නම් මේ පෙන්න හොල්මන් වලට අහු වෙන්න එපා. ඒ හොල්මන් වලින් කරන්නේම ආනාපානේ හිත කඩන්න හදලා. සමහරව සුබ නිමිති, සමහරව අසුබ නිමිති. ඕකත් නිමිති විතරයි. ඒ නිසා අපි පුළුවන් තරම් හැකි තාක් දුරට ආනාපානයත් එක්ක ඉදිරියට යන එක තමයි ආධුනිකයෙකුට දෙන්න පුළුවන් උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැනට වසර දෙකක් පමණ කාලයක සිට ඔබ වහන්සේගේ උපදෙස් භාවනා කරන අයෙක්මි. ආනාපාන සති භාවනාව දිගින් දිගටම කරගෙන යන අතර බොහෝ අවස්ථාවලදී පරයන්කයට වාඩි වූ සැනින්ම හිත ඉහළ යනු දැනේ. හුස්ම රැල්ල ගැන අවධානය යොමු නොවේ. කය සැහැල්ලු වී සිත සියුම් වී ඉහළට ඇදී යයි. සිතවිලි ඇති නැති ගාණය. එසේ ක්‍රමයෙන් මෙසේ ක්‍රමයෙන් ඉඳුරන් ගැනෙන ඉඳුරන් ගැනෙන අරමුණු වල අවධානය මුළුමනින්ම නැති වී ගොස් උන් හිටි තැන් නැති වූවක් මෙන්ද සිදුවේ. කුමක් වූවාදයි දැනෙන්නේ පසුව ටිකින් ටික ඉන්ද්‍රියානුබද්ධ අරමුණු දැනෙන්නට ගත් විටයි. එයින් පසුව නොයෙක් දහම් කරුණු සිතට ගලා එන්නට පටන් ගනී. ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නා තාක්කල් එක් එක් වින්දන දැනෙන බවත් ඒ වින්දන වලට අනුව කැමැති අකමැති බවත් දැනෙන බවත් ඒ අනුව විවිධ සිතුවිලි ඇලීම් ගැටීම් ආදී ගොනුවන බවත් වැටහි. මේ සියල්ලෙන්ම හටගන්නේ දැවීමක් පමණක් බවත් ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගෙන ඉන්ද්‍රයන්ගෙන් අරමුණු නොගෙන සිටින විට මේ දැවීමෙන් මිදුණු ප්‍රසන්න සංවිදියාවක් සමග කිසිවක්ම නැති ශූන්‍ය භාවයකට පත්වේ. එසේනම් දුක රඳා පවත්නේ මේ අභ්‍යන්තර ඉන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු කෙරෙහි ඇලීම් හා ගැටීම් නිසාමය. ඒ ඇලීම් ගැටීම් ඒ ඇලීම් ගැටීම් නැවතේ නම් නිවීම සංසිඳීම එතනය. ඇලීම් ගැටීමෙන් තොරව ඒ ඒ අරමුණු ඇලීම් ගැටීමෙන් තොරව ඒ ඒ අරමුණු වලින් අවශ්‍යතාවය පමණක් ඉටු කර ගැනීම නිවීමට මග මගය. ආදී වශයෙන් එන මේ කරුණු චින්තාමය චින්තාමය ඥාණයට වැටහෙන දේවල්ද භාවනාමය ඥාණයෙන් වැටෙන දේවල්ද කෙසේ වුවත් වහනාවෙන් හිත හදා හිත හිතා ගන්න දේවල් නම් නොවි. එපාරයි. මේක ආධුනිකයෙකුට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් කල් භාවනා කරපු එකක්. ඒ නිසා ඉස්සරත් එක බලනකොට දැන් මේ කෙනාට ඉඳගෙන ටික වෙලාවක් යනකොට ආනාපාන දිගේ ගියත් ආනාපානේ නොපෙනෙන තත්ත්වයක් පේනවා. නමුත් භාවන හතුරුන් හැටි දන්නවා. ඉතින් ඊට පස්සේ තියෙනවා අවස්ථා දෙකක්. වරක ඊටාම සාන්ත අරමුණු නැති ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති අවස්ථාවක් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා අරමුණු ඇති ගැටි මැලි මැති කරදරකාරී වෙහෙසකර තත්වයක්. මේ දෙකෙන් එකක්වත් නිවන නෙවෙයි. මේ දෙක එකිනෙකට සාපේක්ෂ දෙකක්. වර එක ඊටාම සාන්තයි අරමුණු වලින් ගොඩක් දුරස්තයි ඇහකන දිවනාශේ විශ්‍රාමිසයි විශ්‍රාමයි හොඳට හුදකලා වෙලා තියෙනවා ආයෙහෙරක් ඇවිල්ලා සද්ද එනවා කලන්තර වෙනවා ඇලීම් ගැටීම් වෙනවා මේ දෙකටම සමහිත එනකන් මධ්‍යම ප්‍රතිපදාට වැටෙන්නේ දැන් ජීවිතේ පණමින අතර දෙකක් පේනවා සතිය සහිත උපේක්ෂා සහිත සමාධිය සහිත සාන්ත තත්වයක් අනික් වෙලාවේදී අසතියක් නෙමෙයි සතිය තියෙනවා. නමුත් ඇලීම් ගැටීම් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස තියෙනවා. ඇහ කන දිව නාසය තියෙනවා. කය තියෙනවා. මේ දෙක එකිනෙකට සාපේක්ෂක අන්‍යෝන්‍ය ප්‍රත්‍යක හිටන දෙයක් බවත් මේ දෙකටම සමහිත දීපු දවසේ භාවනා ඉස්සරහට යනවා. දැන් මේකේ තියෙන විදිහට අර සාන්ත తත්වය හොඳයි. ඇලුම් ගැටින් తත්වය හොඳ නෑ කියලා පූර්ව නිගමනයට අවිලා තිනවා. ඒක ලහනවා. ඒක චින්තාමය ඥානයක්ද? ඒක භාවනාමයද කියලා. අනිවාර්යෙන් මේක චින්තාමයයි. නමුත් ඒකේ අපි ආදර්ශයක් ගන්න තියෙන්නේ මේ දෙකම හිතේ හොල්මන් දෙකක්. මේ දෙකම එකිනෙක මත රඳාපවතින අනිකකන අපේක්ෂා කරනවා සාපේක්ෂයි. මේ සාපේක්ෂ භාවයේ තේරුම් ගන්න දෙකටම නොසැලෙන මනසක් ඇති කරන්න ලක්ෂ කෝටි වාරයක් නැත්නම් කොච්චර ලක්ෂ වාරයක් මේකේ ඉන්න යන්න වෙයිද? ඒකත් එනවා මේකත් එනවා කිය කිය අන්න ඒ තරමටම යෝගාවචරයා ඉතාම ඉවසිල්ලෙන් මේ මට්ටමට ආවට පස්සේ බොහෝම හිමීට හිත තැම්පත් වෙන්න දෙන්න ඕනේ. කලපු කලමුණත් එකයි තැම්පත් වුණත් එකයි. නැත්නම් හිත නොසලෙන්න දෙන්න ඕනේ. නොසලීම පුරුදු කරන්න ඕනේ. තැම්පත් වුණත් ඕකමයි. කලමුණත් ඕකමයි. තැම්පත් වෙනවා කියලා සන්තෝෂ වෙන්නත් එපා. කලමුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේක නිකන් මීමැසි පොදියක් ඇවිස්සෙනවා ආය ගොළු වෙනවා. ආය ඇවිස්සෙනවා ආය පොදි බැඳිනවා. දෙකම එකයි. අන්න එතකොට තමයි අපිට මේ ලෞකික தත්ත්වෙන් ප්‍රඥප්තිය තත්ත්වයෙන් ඒගොල්ලට යන්න පුළුවන් වෙන්නේ. යන්න පුළුවන් භාවනාව හොඳට පේනවා කියනකොට. නමුත් චින්තාමය ඥානයක් බාධා කරනවා. අර tempat චිතන්තයට මනාපෙකුත් කම්පන චංචල තත්ත්වයට ගැටුම් ඇලුම් තත්ත්වයට ද්වේෂෙකුත් සඳහන් වෙලා තියෙන නිසා. ඒක නිසා නිතුසරක් හරි ප්‍රශ්න අහලා මේක සුද්ධ කරගන්න ඒකල වාඩි වෙනකොටම අර වර්ග ભેදේ තියාගන්න එපා. අරක හොඳයි මේක නරකයි කියන වර්ග ભેදේ නැතුව දෙකටම සමතිත එනකන් ඉවසා දරාගෙන එහෙම නැත්නම් නොසලෙන මනසකින් එහෙම නැත්නම් తాදී ගුණී කියලා කියන එකට දෙකටම සමසිත එනකන් බණ අහන්න ඕනේ, චින්තාමය ඥාන හදා ගන්න ඕනේ, ලෑස්තිලා භාවනාවට යන්න ඕනේ. ඇවිල්ලා දෙක අතර යහට වෙන තට්ටු මාරේ පයින්නකොට සැලෙන්නේ නැතුව පවත්වාගෙන යන එකයි කියන්නේ. ඊගිට ප්‍රශ්නේ පමණයි සර්. දැන් අපි විනාඩි 40ක් විතර කාලය අරගෙන තිනවා අපේ පැයෙන් ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් අද ගොඩක් ප්‍රශ්න හොඳයි ඒක ඔක්කොම ආධුනික ප්‍රශ්න. නමුත් ගොඩක් ප්‍රශ්න මම ගත්තේ නෑ. මොකද ඒකේ මස් නෑ. ඒකේ ඕජාව නෑ නිකන් ලියපු දේවල් නමුත් මම ඉල්ලා හිටිනවා. ඒ මුලින් ප්‍රශ්න ප්‍රතික්ෂේප කළ ප්‍රතික්ෂේප කරන ලද ප්‍රශ්න ලියන නැත්නම් අංගෙම හෝ තව කෙනෙක්ගෙන් මේ ඉතුරු විනාඩි 20 කාලය ඇතුළත අපි සාකච්ඡා කිරීමේ සුසුමාතුකාවක් හෝ තම තමන්ගේ භාවනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර සභාගත කරන්නයි කියලා. දරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී භාවනා අරමුණට මම හැමදාම වගේ ඉක්මනටම භාවනා අරමුණට එනවා. මට පහුගිය කාලවලම වැඩිපුර මම ප්‍රශ්න ඇහුවේ හිත පවතින්නේ නැහැ. හරි පොඩි වෙලාවකින්ම විසිරෙනවා කියලා. දැන් ඉස්සට වඩා හුඟක් සිත එකඟයි මමත් එක්ක භාවනාවට ලැබී ඒ විදිහට දිගට භාවනාවේ ඉන්නකොට අර සියුම් වෙන ගතිය හොඳටම තේරෙනවා. ඒ සියුම් වෙලා ආලෝක ධාරාවන් පෙනෙනවා. සමහර වෙලාවට පැයක් පමණ වගේ ඒ විදිහටම ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවට මම මේ ආනාපානයත් එක්ක ඉන්නවා. ඒක හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඊට පස්සේ අපහැදිලි මම වෙන මොකුත් කරන්න ඕනේ මම ස්වාමින්වහන්සේගේ උපදෙස් පරිදි අර ඒ හුස්මටම හිත තියාගෙන ඉන්නවා. එහෙම කොච්චර වෙලා ගියත් ඒ සියුම් වුණාට පස්සේ හුස්ම වෙන මොනවත් මගෙන් මම කරෙන්න ඕනද නැත්නම් ඒක අර අදුක්කම සුඛ අවස්ථාවද භාවනාව ඉඳලා ඒක සියුම් වුණාට පස්සේ සමහර වෙලාවට පැයක් විතරම එහෙමම ඉන්නවා. ඒ විදිහටම බලාගෙන ඉන්නවා. ඔයතර ප්‍රශ්නේ ප්‍රශ්නේ වර්ණා ගන්නකො මොකක්ද ඔය ටික මට තේරෙනවා. හොතරම තේරෙනවා මොකක්ද ප්‍රශ්නේ දැන් තියෙන්නේ. දැන් මම ඊට පස්සේ මොනවා හරි කරන්න ඕනද නැත්නම් මම මොනවද කළ යුත්තේ? මොනවා නොකර ඉන්න කියන එක කොහොමද කියන්නේ? මොනවත්ක්ම කරන්න කරන හැමදේම විසයි. හැමදේම ඇහැට ගුණක් වටනවා. අපි ඔය දඟලන්නේ ප්‍රශ්න අහන්නේ මේ අර පැහැදිලි කරගත්ත බොර පැහැදිලිදී බොරදී කරගන්නේ කොහොමද කියලා මගෙන් අහන්න හදනවා. එහෙම නැත්නම් මේ අනාකූලව ගලන වැඩේ ආකූල කරගන්නේ කොහොමද කියලා මගෙන් අහන්න හදන්නේ. මං කියන මොනවත් නොකර ඉඳිල්ලෙන් තමයි ওই தත්ත කරන්න පුළුවන්. දැන් අනෙක් එක දැන් ඒ අර අදුක්කම සුඛ අවස්ථාවදී සියුම් වෙලා පවතින්නේ සමිනස් ඒක ඔක්කොම අරවට මොනවා හරි කරන්න හදන එකක් තමයි. ඔකට ඕම යන්න අරින්න මනින්න යන්න එපා, කිරන්න යන්න එපා, මොකක් කරන්න යන්න එපා. ඒ කරන හැම එකක්ම සංස්කාරය වෙනවා. සීල සංස්කාරයන් මතින් කර්ම රැස් වෙනවා. කර්ම නිසා සංසාරේ වැඩෙනවා. මුන්නවක්වත්ම නොකර පැයක් ඉන්න පුළුවන් මට පැයකමාරක් ඉන්න බැරිද කියලා බලන්න. අඩු ගන්න පැයකුත් තියෙනට 10ක්, 15ක්, 20ක්. ඒකෙදි කරන්න තියෙන යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. දෙමළෙන් කියන සුම්ම ඉරි කියලා. සුම්මයිල තමයි මුළු වේදේම තියෙන උස්සස්ම වචිනේ. ඒක නිසා ඒ රමණ මහර්ෂි ලියලා තියෙනවා පිටක තුනක් සුම්මයිල කියන වචෙන් විතරක්. අපිට එච්චරයි බැරි. අපිට ඔක්කොම කරන්න පුළුවන් නිකන් ඉන්න බෑ. අඩු ගානේ හිත මට්ටමකට ආවට පස්සේ ඒකට යන්න ඇර නිකන් ඉන්නවා කියන එක අපි කවදා සංසාරේ පුරුදු කරපු දෙයක් නෙවෙයි. අපි කෙරුවේ සංසාරේ මොන මොන හරි කරන එක කරන හැම එකක්ම සංස්කරණයක් සංස්කාර හැම සංස්කාරකින්ම කර්ම රැස් වෙනවා. නිසා කර්ම රැස් නොකර යන්න පුළුවන් වෙලාවෙදී ඒකට යන්න දෙන්න. මනින්නත් එපා මේ අදුක්කම සුඛේද සංඥාව නැතිවීමද රූප නැතිවීමද සංස්කාර නැතිවීමද විඤ්ඤා මේ සේරගෙම කරණ තන හිත පැහිය වෙන්න හදන. පැනලා දෙන්න හදන. යාරි ගැන ඔබ පැහිය වෙන්න තු පැත්තකට හිටපන් දැන් ලස්සරට මේක යනවා. පුළුවන් නම් පැත්තකලා බලන්න හිටපන්. හරි අමාරුයි. මොකද අපේ හිතේ ඒ තරම්ම දේවල් වලට ඇඟිලි ගහලා පුරුදු වෙලා. අරදී ඇති කරගන්න එක අමාරුයි. ඒක දන්නවනේ කල්යතුන පිටපු විඳිල්ල හැටියට. දැන් ඇති කරපු එක රකින්න අමාරුයි. මේ මේ හිතේ තියෙන ස්මාර්ට් ගතිය නිසා. හිත මේ මේ මොනවද වෙන්නේ ස්මාර්ට් වෙන්න හදනවා. මේ වෙලාවේ මොනවාරි කෙරුවොත් වැඩි කරගන්න පුළුවන් වෙයි. අර තාරාවගේ පිටර එක එක වැටෙනවා මදිවට පිටර බඩපල්ල තාරාවේ පිටර ගත්ත කතාවක් තියෙන්නේ. ඔක්කොම එක සැරේ ගන්නේ. දන්නවනේ පුංචි කතාවක් තියෙන. ඒක තමයි අපි හිත කරන්නේ නිතරම. අපි සෝබා ධර්මටි කිරියෝ ටික තමයි. දැන් ඕසෝන් ලේයර් එක කෑවා. පරිසරයේදී උණුසුම් වෙනවා තාමත් වෙට්ටිත් නතර කරන්න බෑ. ආර්ථිකය හොඳටම කඩා වැටෙනවා. ඒත් මේ ආර්ථික ක්‍රමය අතාරින්න බෑ. පාරිභෝගිකත්ව විනාශ කරලා සම්පූර්ණ වණ කරලා තිනවා තාම නතර කරන්න බෑ. ඔන්න මිනිස්යාගේ ශිෂ්ටාචාරය. ඔයිට වැඩි උංගක් හොඳයි වැද්දා. ඌ අලයක් තම්බන කාලා. මැරුණොත් ඒ ගල්ලේ නතරලා වෙන තැනකට යනවා. උගෙන් කවදාකවත් අඩු ගානේ පුරා විද්‍යාත්මක ලකුණක්වත් ගල්ලෙනකවත් තියලා නැහැ. ශිෂ්ට මිනිසයා පැහැරුවා ගලෙත් පැහැරුවා. හැම තැනම ලකුණු තිබ්බා. මම අර දේ කෙරුවා මේ දේ කෙරුවා. ඉතින් කරන්නේ මොකද්ද? ගියත් ගන්ධස්තරයි. නික්කන් ඉන්නවා කියන එක බෑ. ඒ නිසා මෙතන තියෙන කායික වාචසික මානසික නිස්සද්ද භාවය. සීලය කියන්නේ කායික වාචසික නිස්සද්ද භාවයේ සමතේ කියලා කියන්නේ මනසේ නීවරණ වල නිස්සද්ද භාවේ දැන් පුරුදු කරන්න ඕනේ ඊට යටින් හෝ මේක දිනු කරන්නේ කොහොමද හැඩ වැඩ ගන්න කොහොමද ආලවට්ටම් කරන්නේ කොහොමද කියලා මෙයා පැහැය වෙන්න හදනවා. ඒකට කියන්නේ මේ ඔබ පැත්තකටලා හිටපන්. ඔබ කෙරුවොත් කරන්නේ අනන එක මට ඕනේ අනාගාමි වෙන්න. ඔබ කරන්නේ නැත්නම් අනන එක. මං අනාගාමි වෙන්න අනන එක නතර කරනවා. අර උච්චර කරපු වැඩ වැඩිය හරිම අමාරුයි. ඒ හිත තැම්පත් කරගන්න නටපු නැටිලි තමයි දන්නවා. tempat කරාට පස්සේ ඒක නඩත්තු කිරීම සඳහා මේ හිතේ තියෙන වංචනික ධර්ම, ෂට ගති, මායාවී ගති එනිසා නිකන් සරලව දෙන්න තියෙන දැන් පැයක් ඉන්න දන්නවනේ. ඔබට ඕන දෙයක් මගෙන් ගනින් පැය එකයි කාලක් හිටපන්. පැය එකමාරක් හිටපන් කියලා එහෙම දික් කරන්න යනවා. ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැන් ආනාපාන දැන් මං කිව්වේ සමහර දවස්වල හොඳට අරමුණ ඇවිල්ලා භාවනාව තේරලා සියුම් වෙනවා දැන්නවා කියලා. මං හිතන්නේ ඒ වගේම දැන් භාවනාවට වාඩි වුණ ඒ වගේම වාර ගණන දැන් පටන් ගන්නකොටම හිත දුවලත් නෑ හැබැයි මේ දැන් හුස්ම වැටෙන එක හුඟක් වෙලාවට අර අනිත් සමහර වෙලාවක වගේ හොඳට දැනෙන්නේ නෑ යන්තම් වගේ හුස්ම දැනිලා දැන් හුස්ම ගන්නවද නැද්ද කියලා ඒ වගේම වගේ බාර ගණනක් එහෙම වෙනවා. ඉතින් ඒ වෙලාවට හරිම අපහැදිලි මට හිතෙනවා මං තාම භාවනාවට ආවෙම නැහැ. හැබැයි මට හුස්ම දැනෙන්නෙත් නැහැ. භාවනා අරමුණට ඇවිල්ලා සියුම් වෙනවා වගේ නෙමෙයි සම්මස. එතකොට මේ අර මේ උපදේශ පන්තියේ ආධුනිකයන්ට දෙන උපදේශ පන්තියේ ඉඳගෙන ඉන්න එකේ අන්තිමට වාක්‍ය දෙකක් කියනවා. වාඩි වෙනකොටම ආනාපානෙ පේන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මම දැන් මෙතන කියන දණි යන්න. ඒක හොඳටම සාහතිකයිනේ එතකොට. මම වෙන කෙනෙක් ගැන හිතනව නෙවෙයි, වෙන තැනකට ගියා නෙවෙයි, වෙන වෙලාවක නේ මම දැන් මෙතන. හැබැයි මේකට හිත ප්‍රිය නෑ. මෙතන ගියාට හිත gedara ගියා වගේ දැනෙන්නේ නෑ. මෙතන ගියාට හිත ආරසාව දැනෙන්නේ නෑ. ඒ ඉන්නේ නැත්තේ මොකද හිතට කෙලෙස් ඕනේ නිසා. නමුත් Taman සාහතික කරන්න ඕනේ මේක වෙරිෆයි කරගන්න ඕනේ. මේක ප්‍රත්‍යක්ෂ කළ හැකි මොහොතක් මම දැන් මෙතන ඉන්නවා ආනපනේ නැහැ ඕනෙත් නැහැ ආනපනේ ඕනේ නැහැ ඊට වැඩිය බොහොම ගොරෝසු